නමෝ තස් භගේවතු ආරේහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරේහතු සම්මා සම්බුද්දස්ස නමෝ තන්ස භාගේවතු ආරේහතු සම්මා සම්බුද්දස්ස ඉද බික්කවේ සංමාදිත්ති සීලානුග්ගහිතා ච හෝති සුත්තානුග්ගාහිතාතේ හෝති සාකච්ඡානුග්ගාහිතාතේ හෝති සමතානුග්ගාහිතාතේ හෝති විපස්සනානුග්ගාහිතාතේ හෝති සද්ධර්ම ශ්‍රවණා විලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නුතුනි අද දවසේ මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරා ගන්නට යෙදුණු මේ ගාථා පාඨයේ එතුළත් වෙන්නේ අනුග්‍රහීත සූත්‍රයට මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංචක නිපාතේ තිබෙන සූත්‍ර දේශනාවන් අතර පංචවග්ගීය කියන මේ වර්ගයට අයිති සූත්‍ර දේශනාවක් තමයි අනුග්‍රහීත සූත්‍රය. මේකෙන් කියවෙන්නේ අනුග්‍රහය ලබා ගන්න ආකාරය. අපිට බෞද්ධයන් හැටියට අවසාන ඉලක්කයක් තිබෙනවා. ඒ තමයි මේ සංසාර දුකෙන් ඈතර වෙලා කවදා හෝ දවසකදී නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන අරමුණ. නිර්වාණය සාක්ෂාත් කරගන්නකොට කුඩා අරමුණු කීපයක් අපිට පසු කරගෙන යන්නට සිද්ධ වෙනවා. නිවන් මාගෙහි ගමන් කරන කෙනෙක් මුලින්ම ඇති කරගන්නට ඕන කරන අරමුණ තමයි තමන්ගේ ශ්‍රද්ධාව ස්ථිර භාවයට පත් කරගෙන අචල ශ්‍රද්ධාව ඇති කෙනෙක් බවට පත් වෙන එක. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ සෝවාන් මාර්ගඥානයේ ඇතිවීමත් සමග. ඒ නිසා අපේ පළවෙනි ඉලක්කය නිවනට ගමන් කරන උපාසක උපාසිකාවන්ගේ පළවෙනි ඉලක්කය තමයි සෝවාන් මාර්ගඥානය ඇති කරගන්නේ. ඒ தත්ත්වයට පත් වෙලා තවදුරටත් ආර්ය මාර්ගයේ ඉදිරියට ගමන් කරනකොට තමයි දෙවෙනි පියවර වෙන සකදාගාමි මාර්ගඥානය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ ඥානයන් දෙක ඇති කරගෙන තවදුරටත් ඉදිරියට ගමන් කරන කෙනෙකුට අනාගාමි මාර්ගඥානය ඇති කරගන්නට පුළුවන් ඉන් අනතුරුව තමයි අරහත්ත්වේ සාක්ෂාත් කරගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කම ලැබේ. මේ බුද්ධ ශාසනයට සම්බන්ධව කටයුතු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම මේ කියන වැඩපිළිවෙලට අනුගත වෙලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වෙන්නට ඕනේ කියන අදිෂ්ඨානයෙන් තමයි මේ ශාසනික කටයුතු සම්පූර්ණ කරන්නේ. මේ දහම් ශ්‍රවණය කරන පින්නතුන් හැමදෙනත් ඒවත් අවසාන ඉලක්කයක් ඇති කරගෙන කවදා හෝ දවසකදී මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ කියන මේ ආරම්මණය ඇති කරගෙන තමයි ඔබ හැම දෙනා ඔබේ ජීවිතය ගත කරන්නේ. ඒ අරමුණ සාක්ෂාත් කරගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීම සඳහා අපිට අනුග්‍රාහකත්වයේ ලබා දෙන කරුණාකාරණා කීපයක් මේ අපි තෝරාගත්ත මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වේ. ඒ නිසා සෝවාන් වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු කාරණා ඉගෙනගෙන ඒව මනාව අධ්‍යයනය කරලා ඒව Tamanගේ ජීවිතයට බද්ධ කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණොත්. ඊතා ඉක්මනින් සෝවාන් මාර්ගඥානය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉන් අනතුරුව ඉතිරි මාර්ගඥාන සම්පූර්ණ කරගෙන ඉක්මනින්ම මේ ඝෝර කටුක සංසාර සාගරයෙන් ඈතර වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාගේ ගමන් කරන අය සපුරා ගන්නට ඕන කරන අවස්ථාවන් දෙකක් ධර්මයේ සඳහන් කරනවා. එකක් තමයි චේතෝ විමුක්ති ඵලය. අනිත් එක තමයි පඤ්ඤා විමුක්ති ඵලය. චේතෝ විමුක්ති ඵලය කියලා කියන්නේ Tamanගේ සිත ඒකාග්‍ර කරගෙන තැන්පත් කරගෙන සමත භාවනාවකින් ලබාගත හැකි අවසාන ප්‍රතිඵලය වන සමාධිය සාක්ෂාත් කරගැනීම. චිත්ත සමාධිය ඇති කරගත්තාම ඒ සමාධිගත தත්ත්වයේ තව තවත් දියුණු කරගෙන උපවත් කරගෙන ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතීය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ආදී தත්ත්වයන්ටපත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. මේ தත්ත්වය තමයි චේතෝපල විමුක්තිය කියලා සඳහන් කරන්නේ. ඊළඟට පඤ්ඤා විමුක්තිය කියලා සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සත්‍යඥාන වශයෙන්, කෘත්‍යඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් ආකාර තුනකට චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන අමා මහ නිවන් සෝය සාක්ෂාත් කරගනි. අර මා සඳහන් කරපු විදියට සෝවාන් ආදී මාර්ගඥාන ඇති කරගෙන අවසානයේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පඤ්ඤා විමුක්ති ඵලයේ හැටියට ධර්මයේ සඳහන් කරා. කොට බෞද්ධයෙක් මේ ඵල දෙකම සාක්ෂාත් කරගන්නට ඕන. නිවන් මාගේ ගමන් කරන කෙනෙක් මුලින්ම චේතෝපල විමුක්තිය සාක්ෂාත් කරගෙන Tamanගේ සිත පවිත්‍ර කරගෙන පිරිසිදු කරගෙන කෙලෙසුන් ප්‍රහාණය කරලා තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරගෙන සමාධිගත තත්ත්වයටපත් වෙන්නට ඕන. මේ සමාධිය ලබාගත් කෙනෙකුට තමයි පඤ්ඤා විමුක්තිය සාක්ෂාත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් මේ. ඒ නිසා මේ වැඩපිළිවෙලෙහි ගමන් කරන කෙනෙක් අනිවාර්යයෙන් මේ බුදුදහමේ උගන්වන සමත භාවනා සහ විදර්ශනා භාවනා කියන මේ ක්‍රම දෙකම සපුරන්නට ඕන. සමත භාවනා වඩලා චේතෝ විමුක්තිය ඇති කරගන්නට පුළුවන්. ඒ සමතයෙන් ඇති කරගත්ත සාර්ථක ප්‍රතිඵල නෙලාගත්ත කෙනෙකුට තමයි විදර්ශනාව ආරම්භ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. විදර්ශනාව ආරම්භ කරලා විදර්ශනාව තුළින් ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්නට ඕන. ඒ නිසා අපට සමත සහ විදර්ශනා කියන මේ අංග දෙකම අවශ්‍ය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මම මාත්‍රිකා වශයෙන් තෝරාගත්ත මේ ගාථාව තුළින් දේශනා කරන්නේ ප්‍රඥා විමුක්තිය සහ චේතෝ විමුක්තිය කියන මේ දෙකම සපුරා ගැනීම සඳහා අපිට උපකාර කරන ධර්මතාවයන් කීපයක් විස්තර කරන්නට. ඒ ධර්මතාවයන් අතර විශේෂයෙන් සඳහන් කරන කරුණක් තමයි සම්මා දිට්ඨිය. ඒ නිසා සම්මා දිට්ඨිය නිවැරදිව ඇති කර ගන්නට ඕන තමා තුළ. සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා ආධාර වෙන காரணා කීපයක් ඇටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එකක් තමයි සීලය. සීලානුග්ගහිතාච හෝති. සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා ක්‍රමවත් ආකාරයට සාර්ථක ආකාරයට ඇති කරගත්ත සීලය අපිට අවශ්‍ය කරනවා ඒ සීලයත් නිවනට ගැලපෙන ආකාරයට තමයි අපි සපුරා ගන්නට ඕන කරන්නේ. නිවනට ගැලපෙන ආකාරයට සීලය ඇති කරගත්තාම ආරේකාන්ත සීලය කියන නාමය ඒ සඳහා භාවිතා කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට අනුග්‍රහ වශයෙන් උදව් වෙන, උපකාර වෙන කාරණා අතර පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීලය බව. ඊළඟට මේ සිල්වත් බව ඇති කරගත්ත කෙනා සුතානුග්‍රහිතාතෝ හෝති. තවත් අනුග්‍රහයක් ලබා ගන්නට ඕන. ඒ තමයි සුතය ශ්‍රවණී කිරීම. සෘතවත් කෙනෙක් බවට පත් වීම. අල්පශ්‍රුතයෙක් වුණොත් ඒක ගැලපෙන්නේ නැහැ නිවන් මාර්ගට. ඒ නිසා බහුශ්‍රුතයෙක් බවට පත් වෙලා බොහෝ ඇසූ පිරූ තැන් නැති කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කරුණාකාරණා ශ්‍රවණය කරන දහම් අහන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ සුතය කියන කාරණාව දෙවෙනි කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට සාකච්ඡානුග්‍රහිතා හෝති. ධර්මයේ ශ්‍රවණය කරපු, ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපකාර වෙන තවත් කාරණාවක් තමයි සාකච්ඡාවල යෙදීම. ධර්ම සාකච්ඡාව ඒ නිසා තුන්වෙනි කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්ම සාකච්ඡාව. ඊළඟට ධර්ම සාකච්ඡාවෙන් නුවණ දියුණු කරගත්ත කෙනා සමතානුග්ගහිතා හෝති විපස්සනානුග්ගහිතා හෝති. අපේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක ඊළඟට සම්පූර්ණ කරන්නට ඕනේ. සමත භාවනාව වඩලා සමත භාවනාවෙන් සිත ඒකාග්‍ර කරගන්නට ඕනේ සමාධිගත තත්ත්වයටපත් වෙන්නට ඕනේ. ඊළඟට තමයි විදර්ශනා භාවනා වඩන්නට ඕන කරන්නේ. කොට කාරණා ගණනාවක් මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. කෙටියෙන් සඳහන් කළොත් පළවෙනි කරුණ තමයි හොඳට සිල්වත් බව ඇති කරගන්න එක. ඊළඟට හොඳට දහම් ශ්‍රවණී කරලා පරමාර්ථ ධර්ම ගැන ශ්‍රවණී කරමින් දහම් ශ්‍රවණී කිරීමෙන් ධර්මඥානෙ දියුණු කරගන්නට ඕනේ සුත්තවත් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට ඒ ඉගෙනගත්ත ශ්‍රවණය කරපු ධර්මයේ ගැන සාකච්ඡා කරන්නට ඕන. ඊළඟට සමත භාවනා කරන්නට ඕනේ. අවසාන වශයෙන් විදර්ශනා භාවනා කරන්නට ඕන. මෙන්න මේ කාරණා පහ තමයි මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙතන ඉන්න පින්නතුන් හැමදෙනාම ඉක්මනින් මේ ගෝර කටුක සංසාර සාගරයෙන් ඊතර වෙන්නට ඕනෑ සසර දුකෙන් මිදෙන්නට ඕනෑ කියන උත්සාහය ඇති කරගත්ත පිරිසක්. ඒ නිසා ඒ උත්සාහය සාර්ථක කර ගැනීම සඳහාම තමයි අද මේ මොහොතේ මේ දහම් ශ්‍රවණය කරමින් ධර්මඥානෙ දියුණු කරගන්නට උත්සාහවත් වෙන්නේ. බණ භාවනා වඩමින් Tamanගේ ජීවිතේ සාර්ථක කරගන්නට වෑයම් කරන පිරිසක්. ඒ නිසා මේ අපි සඳහන් කරපු කාරණා කීපේ බුදුරජාණන් වහන්සේ මේ අනුග්‍රහීත සූත්‍රය තුලින් දේශනා කොට වදාළ අනුග්‍රහාත්මක කාරණා නිවනට අනුග්‍රහය පිණිස හේතු වෙන උපකාර වෙන කරුණු කාරණා කීපය හොඳින් ඉගෙනගෙන ඒක ක්‍රියාත්මක කරන්නට ඕන. පළවෙනි කරුණ තමයි සීලය. ඉතින් අපි කතා කළා සීලය ඇති කරගත්ත කෙනා ඊළඟට සමත භාවනාව වඩන්නට ඕනනේ. ඒ නිසා සීලය සකස් වෙන්නට ඕන කරන්නේ සමත භාවනාවට උපකාර පිණිස සමත භාවනාවෙන් කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නේ කිසියම් භාවනා අරමුණක් අපි තෝරගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ සමත වශයෙන් වඩන්නට සුදුසු භාවනා කර්මස්ථාන විශාල ප්‍රමාණයක් අපිට දේශනා කොට වදාරලා තිබේ. විවිධ සූත්‍ර දේශනා ඇසුරෙන් අපි සමත භාවනා කර්මස්ථාන ගැන ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන දියුණු කරන සමත භාවනාව වඩාත් හොඳින් කරගන්නට සාර්ථකව කරගන්නට අපිට උදව් වෙන උපකාර වෙනවා අපි ආරක්ෂා කරන සීලය. සමත භාවනාවේදී කරන්නේ තෝරාගත් එක්තරා අරමුණක් අරගෙන ඒ අරමුණෙහි හිත තැන්පත් කරන එක. අපිට අරමුණු රාශියක් එනවා සාමාන්‍ය ජීවිතයේ. මිනිස්සේ කැටියට අපි ජීවිතය ගත කරනකොට මේ ශරීරයේ තිබෙන ඉන්ද්‍රිය ටික ඔස්සේ තමයි අපිට සිත් පහළ වෙන්නේ. ඇස කන නාසය දිව කය මන කියලා ඉන්ද්‍රිය හයක් අපිට තියෙනවා. අපි ජීවත් වෙන හැම මොහොතකම මේ එක එක ඉන්ද්‍රියෙන් අරමුණු ලබා ගනිමින් ඒ ඔස්සේ විවිධාකාරයේ සිත් පහල කරගෙන සිතවිලි පහල කරගෙන මේ ජීවිතය ගත කරන්නේ. ඇහැ ඇරලා වටපිටාව බලනකොට ඇහැට නොඑක් දේවල් පේනවා, රූප පේනවා. ඒව පේනකොට අපිට චක්කු විඥාන සිත් පහළ වෙනවා. කණෙන් මේ අවට පරිසරයේ තියෙන ශබ්ද අහනකොට ශ්‍රවණය කරනකොට අපිට සෝත විඥාන සිත් පහළ වෙනවා. නාසයෙන් අවට පරිසරයේ තියෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන වෙලාවට ගාහන විඥාන සිත් පහළ වෙනවා. දිවෙන් මොනවා හෝ ආහාරයක රස වින්දනය කරනකොට ආහාරයක් අනුභව කරනකොට කනකොට බොනකොට ඒ වෙනාවේ දිවට දැනෙන රසය ඔස්සේ අපිට සිත් පහළ වෙනවා ජීවහා විඥාන කියලා අපි ඒව නම් කරන්නේ. ඊළඟට අපේ ශරීරයේ තිබෙන ලොකුම ඉන්ද්‍රිය තමයි සම. කාය ඉන්ද්‍රිය කියලා ඒක බණ පොතේ විස්තර කරන්නේ. මේ කයට නොඑක ආකාර ස්පර්ශ දැනෙනවා. ඒ ස්පර්ශ දැනෙනකොට ඒ ස්පර්ශයන් ඔස්සේත් අපිට සිත් පහළ වෙනවා කාය විඥාන වර්ගයේ සිත්. ඊළඟට අපි මේ චක්කු සෝත ගහාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රිය පහෙන් ලබාගත් අරමුණු ගැන හිතනවා කල්පනා කරනවා මෙනෙහි කරනවා අතීතයේදී ලබාගත් අරමුණු ගැන හිතනකොට එහෙම නැත්නම් අනාගතයේදී ලබන්නට තිබෙන අරමුණු ගැන හිතනකොට මේ අතීත අනාගත දෙක ඔස්සේ මනෝවිඤ්ඤාණ සිත් අපිට පහළ වෙනවා. එතකොට අපි දවසක් ගත කරනකොට දවසේ පැය 24 ගත කරනකොට අපේ සිතේ මේ වර්ග 6 සිත් තමයි පහළ වෙන්නේ. චක්කු, සෝත, ගාහන, જીවහා, කාය, මන කියන සිත්. සමත භාවනා කරන කෙනා මොකක්ද කරන්නේ? අර නානා අරමුණු ඔස්සේ එන සිත් නතර කරනවා. නතර කරලා මේ ඉන්ද්‍රිය හයෙන් එක ඉන්ද්‍රියක් තෝරාගෙන ඒ එකම ඉන්ද්‍රියට ගන්නා අරමුණක් ඔස්සේ තමයි සිත එක්තෙන් කරන්නට සූදානම් වෙන්නේ. ඕනනම් අපිට චක්කු ඉන්ද්‍රිය ගන්න පුළුවන්, සෝත ඉන්ද්‍රිය ගන්න පුළුවන්, ඕනනම් කාය ඉන්ද්‍රිය ගන්න පුළුවන්. මේ කිසියම් ඉන්ද්‍රියකට එන අරමුණක් අරගෙන ඒ අරමුණ භාවනා කර්මස්ථානයේ හැටියට තබාගෙන ඒ අරමුණේ නොකඩවා සිතේ පවත්වාගෙන යන්නට අපි හුරු කරනවා පුරුදු කරනවා. එහෙම පුරුදු කරනකොට තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි කසින භාවනාවක් කරනවා නම් කසින මණ්ඩලය දකින්නේ අපේ ඇසෙන්. ඒ නිසා ඒ වෙලාවට චක්කු විඥාන සිත් පෙළක් පහළ වෙනවා. අපි කසින මණ්ඩලයක් ඔස්සේ භාවනා කරනවා නම් ඒ චක්කු විඥාන සිත පමණක් නතර කරගෙන අනිත් සිත් සියල්ලම පාලනය කර ගන්නවා නැති කර ගන්නවා වාරණීය කරන්නට අපි වෑයම් කරනවා. අවසානයේදී අනිකුත් සිත් සියල්ලම අතර වෙන චක්ක විඥාන සිත් පෙළක් පමණක් එක දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ඒ අවස්ථාවේදී අපිට මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති අපිට මේ කයට දැනෙන කිසියම් ස්පර්ශයක් තෝරාගෙන ඒ ස්පර්ශය ඔස්සේ පුළුවන් භවනා කර්මස්ථානයක් ඇති කරගෙන ඒ කර්මස්ථානය ඔස්සේ හිත පවත්තගෙන යන. ඒ විදිහේ එක භාවනා කර්මස්ථානයක් තමයි ආනාපාන සති. අපි හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට නාසිකාග්‍රයට දැනෙනව හුස්ම රැලි ස්පර්ශේ. ඒ ස්පර්ශයට අපි හොඳට අවධානය යොමු කරනවා. ඒ ස්පර්ශය ඔස්සේ දැනෙන කාය විඥාන සිතේ පමණක් නතර කරගෙන අනිත් සිත් සියල්ලම අපි වාරණය කරනවා පාලනය කරනවා නතර කරගන්නවා චක්කු සෝත ගාන ජීව ආදී අනිකුත් සිත් නතර කරගත්තාම එක දිගටම කාය විඥාන සිත් පෙළක් මතුවෙනවා නම් ඒ අවස්ථාවේදී චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. දැන් මේ විදිහට ඕනෑම භාවනා කර්මස්ථානයක් අරගෙන ඒ භාවනා කර්මස්ථානයේ ඔස්සේ සිත එකඟ කරගන්න සමාධිගත කරගන්නට කෙනෙක් වෑයම් කරනවා නම් එයාට අර ඉන්ද්‍රිය ටික හසුරවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ භාවනාවට වාඩි වෙන්නට පෙර ආතුව ඉඳලා ඉන්ද්‍රිය ටික ක්‍රමවත් ආකාරයට සකස් කරගෙන দমনය කරගෙන පාලනය කරගෙන හසුරුවා ගන්න පුළුවන්කම ලැබුණොත් ඒක අර සමාධිය සඳහා අපිට ලොකු පිටුවහලක් වෙනවා උපකාරයක් වෙනවා අනුග්‍රහයක් වෙනවා ඒ නිසා තමයි මේ අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ සීලය නැත්තම් ඉන්ද්‍රිය සංවරේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය ටික සංවර කර ගැනීම සමාධි භාවනාවෙන් උසස් ප්‍රතිඵල ලබන්නට අපිට අනුග්‍රහයක් ලබා දෙන බව. ඒ නිසා අපි සීලයක පිළිටන්නට ඕන. සීලය කියලා කියන්නේ කය සහ වචන සංවර කරන එකට. ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය වලින් නානා අරමුණු වලට යන්නට නොදී Tamange හිත සකස් කරගන්න, පාලනය කරගන්න පුළුවන්කම ලැබුණොත් ඒක තමයි සීලයෙන් කෙරෙන්නේ. ඒ නිසා අපිට ආරක්ෂා කරන්න පුළුවන් විවිධාකාරයේ සීල ප්‍රතිපදා තිබෙනවා. නිත්‍ය වශයෙන් පංච සීලය ආරක්ෂා කරන්නට පුළුවන්. එහෙම නැත්නම් අෂ්ටාංග සීලය, නවාංගුපෝසත සීලය, ආජීවස්තමක සීලය, ගහට්ට දස සීලය මේ විදිහේ නොඑක ආකාරයේ සීලයන් අපිට මේ බුදුදහමේ පෙන්වලා දෙනවා. මේ චිත්ත ඒකාග්‍රතාවය ලබා ගැනීම සඳහා අනුග්‍රහය ලබා දෙන ආකාරයේ සීල ප්‍රතිපදා මේ සිල්පදවල සඳහන් වෙන ඒ එක එක කාරණාවන් ටික අපි සම්පූර්ණ කරන්නට ඕන. ඇහැ සංවර කරන කෙනා එහෙන් නානා අරමුණු ගන්න නැතිව ඒ අරමුණු වලින් ඈත් වෙලා ඇස වාරණය කර ගන්නවා නම් පාලනය කර ගන්නවා නම් ඒ අවස්ථාවේදී අපිට සමාධිය ඇති කර ගැනීමට ලොකු පහසුවක් ඇති වෙනවා පහසුවක් ලැබෙනවා කනනාසය ආදී ඉන්ද්‍රිය ටිකත් ඒ වගේ පාලනය කරගත්තොත් බාහිර පරිසරයේ නොඑක ආකාරයේ අරමුණු තියෙනවා. ඒත් අපි ඒවා අරමුණු කරන්නේ නැතුව ඒවා ග්‍රහණය කරගන්නේ නැතිව සීලය තුලින් ඒවා හසුරවාගෙන පාලනය කරගෙන කටයුතු කරනවා ඒ කටයුත්ත සමාධියට ලොකු උපකාරයක්. ඒ නිසා විශේෂයෙන්ම කය සහ වචන කියන මේ කොටස් දෙක සුදුසු ආකාරයට හසුරුවා ගන්නට පාලනය කර ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන. ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් නානා අරමුණු ගන්නකොට සමහර විටකදී අරමුණු වලට අපි කැමැත්තක් ඇති වුණොත් හිත දූෂිත බවට පත් වෙනවා අර සමතයෙන් බලාපොරොත්තු වෙන චිත්ත ඒකාග්‍රතාවය ලබන්නට අපහසු වෙනවා. සමහරට අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් එන අරමුණු එක්ක අපි ගැටෙන්නට පටන් ගත්තොත් ඒ අරමුණු නොරුස්නා ස්වභාවයට පත් කරගෙන අරමුණුත් එක ගැටීම් ඇති කරගත්තොත් ඒකත් අපිට බාධාවක් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. ඒ නිසා Taman කැමති වෙන අරමුණු වලට යොමු වෙන්නේ නැතුව. ඒ වගේම Taman අකමැති වෙන Taman ගැටීම් ඇති කරගන්න අමනාපය, තරහව, වෛරය, කෝපය ඇති වෙන අරමුණු වලට යන්නේ නැතිව මේ වර්ග දෙකේම අරමුණු වලින් පාලනයක් ඇති කරගන්නට අපිට පුළුවන් වෙන්නට ඕන. ඒ නිසා මේ සියලුම සිල්පද වලින් පන්සිල් ගත්තත්, අටසිල් ගත්තත්, දසසිල් ගත්තත් මේ සෑම සීල ක්‍රියාකාරකමකින්ම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ ඉන්ද්‍රිය ටික සකස් කරගන්න ආකාරය. ඒ නිසා අපි එදිනෙදා ජීවිතයේදී අපිට හුරු පුරුදු ආකාරයේ සීල ප්‍රතිපදාවක පිළිතලා සීලය ආරක්ෂා කරනකොට විශේෂයෙන්ම වෑයම් කරන්නට ඕනේ ඉන්ද්‍රිය ටික හිත කලබල වෙන ආකාරයේ ඇලීම් සහ ගැටීම් මෙත් වෙන ආකාරයේ අරමුණු වලට යන්නට නොදී ඉන්ද්‍රිය ටික සකස් කරගන්න, দমনය කරගන්න, පාලනය කරගන්න. ඇසකනාසය ආදී ඉන්ද්‍රිය පාලනය කරනවා වගේම කට පාලනය කර ගැනීම නැත්නම් වචන හුවමාරු කතා බහ කිරීම ඒකත් අපිට භාවනා කර්මයේ සඳහා ලොකු උදව්වක් වෙන උපකාරයක් වෙන අනුග්‍රහයක් වෙනවා වාචසික සංවරය ඇති කරගන්නේ අපි මොනවා හෝ අරමුණක් ගැන කතා කරනවනේ ඒ අරමුණ සමායට හොඳ එකක් වෙන්න පුළුවන් නරක එකක් වෙන්න පුළුවන් සමහරට ධර්මානුකූල අරමුණක් වෙන්නත් පුළුවන්. මේ කුමන අරමුණක් පිළිබඳව හෝ වේවා ප්‍රමාණීය ඉක්මවල අපි සාකච්ඡා කරනවා නම් කතා බහ කරනවා නම් ඒ කරන කතා බහ වචන හැසිරවීම අර භාවනාවට බාධාවක් වෙලා සමාධිය ඇති කරගන්නට අපිට බාධා ඇති කරනවා. ඒ නිසා වාචික සංවරයත් අපි ඇති කරගන්නට ඕන. භාවනා කරන කෙනෙකුට ඒ භාවනා කරන කාල සීමාව තුළදී කතා බහෙන් ඈත් වෙලා අදහස් සූමාරු කර ගැනීම වලින් ඈත් වෙලා නිහඬව කාලය ගත කරන්න පුළුවන් නම් ඒ නිහඬත්වය අපිට ලොකු උදව්වක් වෙනවා උපකාරයක් වෙනවා අනුග්‍රහයක් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්වපු කාරණාවක් ධම්මීවා කතා අරියෝවා තුන්නී භාවෝ කියන මේ කාරණා නිවන සාක්ෂාත් කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්නට සූදානම් වෙන කෙනෙක්. එනිසා ඒ වගේ ආර්ය භාවයට පත්වීම සඳහා වෑයම් කරන සූදානම් වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් නිහඬත්වය ඇති කරගත්තොත් ඒ පූර්ණ නිශ්චලතාවයේ නිහඬතාවය භාවනාවේ සාර්ථකත්වයට ලොකු උදව්වක් වෙන උපකාරයක් වෙනවා. ඒ නිසා භාවනා කරන අවස්ථාවේ පමණක් නෙමෙයි භාවනාවට පෙර අවස්ථාවේ භාවනාවට සූදානම් වෙන අවස්ථාවේ අපි නිහඬත්වය ඇති කරගෙන වාචික සංවරයේ ක්‍රමවත් ඇති කරගෙන සූදානම් වෙනවනම් භාවනාවට. කල්තියාම වචන සංවරය ඇති කරගෙන එවිට ඒ වාචික සංවරය ඉහළම සමාධියක් ඇති කර ගන්නට අපිට උදව් වෙන උපකාර වෙනවා. ඒ නිසා ආර්ය මාර්ගයේ ගමන් කරන නිර්වාණය සාක්ෂාත් කර ගන්නට උත්සාහවත් වෙන හැම කෙනෙක්ම මේ කියපු විදියට කායික සංවරය ඇති කරගෙන ඇස කන නාසය දිවය කය කියන ඉන්ද්‍රිය ටික සකස් කරගන්නට ඕන සංවර කරගෙන පාලනය කරගෙන මනාව দমনය කරගන්නට ඕනේ මනාව කලමනාකරණය කරගන්නට ඕන ඊළඟට Tamanගේ කතාබහ රටාව අදහස් සෝමාරු කර ගැනීම ඒවත් සංවර කරගන්නට ඕනේ පාලනය කරගන්නට ඕනේ අඩු වචන ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන සමහරට අපිට යමක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් ඊටාම අඩු වචන කීපයකින් ඒක ප්‍රකාශ කරනවා නම් ඒක භාවනාවේ දියුණුවට උදව් වන උදව්වක් වෙනවා උපකාරයක් වෙනවා. යම්කිසි අදහසක් තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්නට ගියාම අපි විශාල වචන ප්‍රමාණයක් ඒ සඳහා භාවිතා කරනවන ะ. දීර්ඝ වාක්‍ය භාවිතා කරනවන ะ. වැඩි වේලාවක් කතා බහ කරනවන ะ. ඒක භාවනාවට බාධාවක් බවට පත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනා කායික සංවරය ඇති කරගන්නට ඕනේ වාචික සංවරය ඇති කරගන්නට ඕනේ ඊළඟ කාරණාව තමයි දහම් ශ්‍රවණේ සුතවත් කෙනෙක් බවට පත් වීම සුත ධනෙ ඇති කර ගැනීම සුතවන්තයෙක් වෙන්නට නම් අපිට අදාළ අවශ්‍ය කරන දේවල් අපි ශ්‍රවණය කරන්නට ඕනේ අනවශ්‍ය දෙයක් ශ්‍රවණය කළාට නොකඩවාම පැය ගණනාවක් තිස්සේ අපිට අදාළ නැති නිවන් මාර්ගයට බාධා වෙන දෙයක් ශ්‍රවණය කරනවා නම් ඒකෙන් අපිට බාධාවක් සිද්ධ වෙන්නේ නිවනට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. නිවනට අනුග්‍රහයක් ලැබෙන්නේ නිවනට අදාළ කරන දහම් කාරණා ශ්‍රවණය කරනවන. විශේෂයෙන් දැන් අපේ මේ ගමන් මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පැහැදිලි කරනවා සමත භාවනාව වඩලා ඊළඟට විදර්ශනාව වඩන්නට ඕන. විදර්ශනාව වඩන්නට නම් පරමාර්ථ ධර්ම පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට ඕන. විදර්ශනා භාවනාවේදී අපි ලෝකයේ දෙස විශේෂයෙන් බලන කටයුත්ත කරන්නේ විශේෂයෙන් ලෝකයේ දෙස බලන්නට ඕන. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. විශේෂයෙන් බලනවා කියලා කියන්නේ මේ සාමාන්‍ය ඇසකින් බලන්නේ නැතිව විදර්ශනා ඇසකින් ලෝකයේ දෙස බලන්නේ. විදර්ශනා ඇසකින් ලෝකයේ දෙස බලන්නට නම් මේ සම්මුති ලෝකයේ ඉක්මවලා මේ ලෝකයේ තුල තිබෙන පරමාර්ථ ධර්ම ගැන අපි ඉගෙන ගන්නට ඕන දැන ගන්නට ඕන තේරුම් ගන්නට ඕන ලෝකයේ දෙස බලන්නට ඕන කරන්නේ පරමාර්ථ වශයෙන් ලෝකයේ දෙස බලනකොට විශේෂයෙන් මේ බඹයක් පමණ ශරීරයේ දෙස බලන්නට බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළේ. ඉමස්මින් ව්‍යාම මත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤපේ. මේ බඹයක් පමණ ශරීරය තුල තමයි මුළු ලෝකයම පිහිටලා තියෙන්නේ. ඒ නිසා ලෝකයේ දෙස බලන කෙනා මේ ශාරීරිය දෙස බලන්නට ඕනේ, තමා දෙස බලන්නට ඕනේ. තමාව කොටස් කරලා බලන්න පුළුවන් නම් පරමාර්ථ වශයෙන් අපි පරමාර්ථ දෙකක් ඇටියට ගන්නවා නාම රූප ධර්ම දෙක. තමාව නාම රූප වශයෙන් කොටස් කරලා මෙතන ඉන්නේ මම කියලා කෙනෙක් නෙමෙයි නාම රූප ධර්ම දෙකක් පවතින්නේ කියලා ඒ නාම රූප දෙක ගැන අපි වැටහීමක් ඇති කරගන්නට ඕන. නාම රූප ධර්ම ගැන වැටහීමක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ අභිධර්ම පිටකයේ උගන්වන සතර පරමාර්ථ මනාව තේරුම් ගත්ත කෙනාට. අභිධර්මයේ අපිට උගන්වනවා පරමාර්ථ ධර්ම හතරක්. චිත්ත පරමාර්ථේ, චෛතසික පරමාර්ථේ, රූප පරමාර්ථය නිර්වාණ පරමාර්ථය මේ පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුන ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ විදර්ශනා වඩන කෙනා විදර්ශනා නුවණ ඇති වෙන්නේ පරමාර්ථ ඔස්සේ පළවෙනි එක ගත්තොත් චිත්ත පරමාර්ථය අපිට සිත් පහළ වෙනවා අපි ධර්මයේ උගන්වනවා නොඑක ආකාරයේ සිත් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ආදී වශයෙන් ඒ මනුස්ස ලෝකේ ජීවත් වෙන අයට ඇති වෙන කාමාවචර සිත්. ඒ ඇති වෙන කාමාවචර සිතුත් අපිට කොටස් කරන්නට පුළුවන් කුසල් සිත්, අකුසල් සිත් ආදී වශයෙන්. විපාක සිත්, ක්‍රියා සිත් ආදී වශයෙන් මේ සිත් පෙළ අපිට වර්ග කරන්නට පුළුවන්. ඊළඟට සිත් හට ගන්න ආකාරය යනෝ එක එක ඉන්ද්‍රිය ඔස්සේනේ අපිට සිත් පහළ වෙන්නේ. ඇස ඔස්සේ පහළ වෙන්නේ චක්ක විඥාන, කන ඔස්සේ සෝත විඥාන. මේ විදියට අභිධර්මයේ උගන්වන චක්කු සෝතේ ගාහන ජීවහා කාය මන මේ ආකාර හයකින් සමන්විත වූ විඥාන වර්ග ගැන ප්‍රමාණවත් දැනුමක් අපි ඇති කරගන්නට ඕනේ. තමා තුළ ඒ ඒ සිත් පහළ වෙනකොට ඒක Tamanට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. මේ වෙලාවේ මා තුළ තියෙන මොන විදිහේ සිතක්ද මොන ආකාරයේ සිත් පෙළක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්නට පුළුවන් නම් අන්න පරමාර්ථ ධර්ම ටික මනාව අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට සිත් පහළ වෙනකොට මේ සිතත් එක්කම පහළ වෙන තවත් මානසික ධර්මතාවයක් තමයි චෛතසික. ඒ කියන්නේ අපිට ඇති වෙන සිතිවිලි අදහස් සංකල්පනා නොඑක් අදහස් ඇති වෙනවා සිතිවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන සිතිවිලි ටික තමයි අභිධර්ම පිටකයේදී චෛතසික කියන නමෙන් අපිට හඳුන්වන්නේ. චෛතසික ඔක්කොම තියෙනවා 52ක්. මේ චෛතසික 52 ගැන ප්‍රමාණවත් දැනුමක් අපි ඇති කරගන්නට ඕනේ. මේ දැනුම ඇති කරගන්න පුළුවන් වෙන්නේ ධම් ශ්‍රවණය කිරීමෙන්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට ලොකු අනුග්‍රහයක් උදව්වක් උපකාරයක්. ධම් ශ්‍රවණය කරද්දී විශේෂයෙන්ම අපිට පරමාර්ථ ධර්ම ගැන ඉගෙන ගන්න පුළුවන් නම් පරමාර්ථ ධර්ම ගැන කියවෙන ධර්ම දේශනා ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙනවා නම් ඒ තුලින් තමයි නිවන් මඟ සාක්ෂාත් කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා දහම් ශ්‍රවණී කරන බණහන හැම මොහොතකම අපි විශේෂ උනන්දුවක් ඇති කරගන්නට ඕනේ. අභිධර්මය ඇසුරු කරගෙන, පරමාර්ථ ධර්මය ඇසුරු කරගෙන, සිත ගැන, චෛතසික ගැන, රූප ගැන උගන්වන විවිධ සූත්‍ර දේශනා අපිට තිබෙනවා. ඒ සූත්‍ර දේශනා ශ්‍රවණය කරලා ඒ තුලින් ධර්මඥානෙ දියුණු කරගන්න අපි උත්සාහවත් වෙන්නට ඕන වෑයම් කරන්නට ඕනේ. බොහෝ විට ඒ පරමාර්ථ ධර්ම ඇසුරෙන් බණ අහනකොට කෙනෙකුට දැනෙන්න පුළුවන් ඒවා ටිකක් ගැඹුරුයි අමාරුයි තේරුම් ගන්නට අපහසුයි කියලා. එහෙම අපහසු වුණත් දවසෙන් දවස ක්‍රමානුකූලව ඒ පරමාර්ථ ධර්ම ගැන අවධානය යොමු කරලා හොඳින් ඒවා ශ්‍රවණය කරනවා නම් අපිට ටිකෙන් ටික දවසෙන් දවස ගැඹුරට ගිහිල්ලා ගැඹුරු ධර්මතාවයන් ඉගෙන ගන්න තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන අනුග්‍රහාත්මක කාරණා අතර එකක් තමයි දහම් ශ්‍රවණය කිරීම. ඒ නිසා ඔබේ ජීවිතයේ තුල ඔබ දහම් ශ්‍රවණයට වැඩි වෑයමක් උත්සාහයක් දරන්නට ඕනේ. විශේෂයෙන් පරමාර්ථ ධර්මවලට සම්බන්ධ ධර්ම දේශනාවන් සවන් දෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි ධර්ම සාකච්ඡාව. මේ ගැඹුරු දහම් ශ්‍රවණය කරනකොට චිත්ත චෛතසික ආදී පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නකොට ඒව Tamanට තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්නට අපහසු නම් ඒ අපහසුතාවය මගහැර ගන්නට පුළුවන් හොඳම ක්‍රමය තමයි ධර්ම සාකච්ඡා කිරීම. ඒ නිසා ධර්මඥානයේ තියෙන කෙනෙක් සමග සම්බන්ධ වෙලා භික්ෂුන් වහන්සේ කෙනෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා Tamanට තියෙන දහම් කරුණු, දහම් ගැටලු ඉදිරිපත් කරලා ඒව ගැන සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් කරුණු ඉගෙන ගන්නට පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අනුග්‍රහීත සූත්‍රයේදී අපිට දේශනා කරනවා ධර්ම සාකච්ඡා කිරීම මේ නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණාවක් බව ඒ නිවනට අනුග්‍රහාත්මක කාරණාවක් බව ඊළඟ කාරණාව තමයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. ඒ සමත භාවනාවෙන් කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නේ. අපි තෝරාගත්ත භාවනා අරමුණේ හොඳට හිත පිහිටවගෙන අර බාහිර අරමුණු ඒ සියල්ලක් හිතෙන් ඉවත් කරන එක අපි කරන්නේ භාවනාවේ. ඒ නිසා හොඳට සතිය ඇති කරගෙන නිවනට අදාළ ප්‍රධානම භාවනාව හැටියට අපිට පෙන්වන්නට පුළුවන් සතර සතිපට්ඨාන භාවනාව. ඒ නිසා සතර සතිපට්ඨාන භාවනාවන් ආරම්භ කරලා ඒ භාවනාවන් ප්‍රථමයෙන් සමත භාවනාවක් හැටියට කරලා සමත භාවනාවෙන් සමාධිය ඇති කරගන්නට ඕනේ. ඊළඟට තමයි ඒක විදර්ශනාවට හරවන්නට ඕන කරන්නේ. අපි සතිපට්ඨාන සූත්‍රයේ දෙසට අවධානය යොමු කළොත් මේ සමත විදර්ශනා භාවනා දෙක වඩන්නට අපිට ප්‍රධානම මූලාශ්‍රය හැටියට ගන්නට පුළුවන් සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය අපිට උගන්වනවා භාවනා කර්මස්ථාන විශාල ප්‍රමාණයක්. ඒ කර්මස්ථාන සියල්ලක්ම ප්‍රධාන මාතෘකා හතරට අනුගත වෙන්නේ. එක කොටසක් තියෙනවා කායික ස්වභාවයන් පිළිබඳව කරන භාවනා, කායානුපස්සනා, ඊළඟට අපිට ඇතිවෙන වේදනාවන් පිළිබඳව වින්දනයන් පිළිබඳ ඇස්කන්නාසාද ඉන්ද්‍රිය වලින් අපි නොඑක් දේවල් වින්දනය කරනවා. ඒ වින්දනය කරන ආකාරයට සම්බන්ධ කරන ඒ වින්දනයන් ඔස්සේ කරන භාවනාව තමයි වේදනානුපස්සනාව. ඊළඟට අපිට ඇති වෙන සිත් වර්ග. ලෝභ මූලික සිත්, දේශ මූලික සිත්, මෝහ මූලික සිත් මේ විදිහේ සිත් වර්ග ගැන අධ්‍යයනය කරමින් ඒ සිත් වර්ග හඳුනා ගනිමින් කරන භාවනාව චිත්තානුපස්සනා භාවනාව. ඊළඟට තියෙනවා ධම්මානුපස්සනාව. ඒක එක කොටසක් අපි සමත වශයෙන් කරනවා නීවරණ පිළිබඳව. පංච නීවරණයන් නැති වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ නීවරණ ස්වභාවයන් නැති වෙනකොට ඒවා යටපත් කරගන්නට පාලනය කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන. ඒ සඳහා කරන භාවනාව ධම්මානුපස්සනා නමින් හඳුන්වනවා. නීවරණ ටික දුරු වුණාට පස්සේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන සමාධිය ඇති වෙන. ඒ නිසා මේ කියන භාවනා කර්මස්ථාන වඩලා හොඳට සිත එකඟ කරගෙන සමාධිගත තත්ත්වයටපත් වුණහම එකම අරමුණක එකම ආකාරයට අපිට සිත පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒකාකාරී සිත් පෙරක් අපිට ඇති ඒ ඒකාග්‍රතාවය ඇති වුණහම ඒකාග්‍රතාවය ඇති කරගත්ත කෙනාට තමයි ඒ මොහොතේ ඇතිවෙච්ච මේ චිත්ත චෛතසිකයන් මනාව අධ්‍යයනය කරමින් විදර්ශනාව ආරම්භ කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කිසියම් භාවනා කර්මස්ථානයක් වඩලා ඒ භාවනා කර්මස්ථානයේ ඔස්සේ සමාධිය ඇති කරගත්තට පස්සේ ඒ භාවනා කර්මස්ථානයම උපකාර කරගෙන තමයි විදර්ශනාව ආරම්භ කරන්න ඕන කරන්නේ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ආනාපාන සති භාවනාව ඒක ආරම්භ කරපු මොහොතේ පටන් සමාධිය දක්වා ගත කරන කාලය සමත භාවනාවක් ඇටියට අපි නම් කරන්නේ. එනිසා ආනාපාන සතිය වඩලා සමත භාවනාවක් හැටියට සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන විදිහට සෝ සත්තෝ වාස සති දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති ආදී වශයෙන් ආනාපාන ක්‍රියාවලිය ඔස්සේ ඒ ප්‍රධාන අධ්‍යක්ීම් සමූහය අපි ලබා ගන්නවා. ඒ අධ්‍යක්ීම් ලබන කාල සීමාව දීර්ඝ ආශ්වාසයක් දකිනවා, කෙටි ආශ්වාසයක් දකිනවා, සමහර වෙලාවට ඒ ආස්වාසයේ ටිකෙන් ටික සමහන් වෙලා සංසිඳිලා ආස්වාසයේ නැති වෙලා යනවා පස්සන් බයං කාය සංකාරං කියන தත්ත්වයටපත් වෙනවා මේ විදිහට ආනාපානය ආරම්භ කරපු මොහොතේ පටන් ඒ ආස්වාස රැළ නොදැනී ගිහිල්ලා හිත හොඳට තැන්පත් වෙන අවස්ථාව දක්වා ඒ කොටස සමත භාවනාවක් ඇටියට අපි කරන්නේ ඒ සමතේ කරලා අවසාන වෙනකොට අපිට සමාධිය ඇති වෙනවා සමාධිය ඇතිලා හොඳට ඒකාග්‍ර ස්වභාවය ඇති වුණොත් පංච නීවරණ යටපත් කරගන්නට පුළුවන්කම ලැබුණා. නීවරණ සියල්ලක් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ අවස්ථාවේදී තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ සමාධිය ඇති වෙන්නේ. ඒ සමාධිය ඇති වෙච්ච අවස්ථාවේදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංගයන් සපුරා ගන්නටත් පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට මේ සමාධිගත தත්ත්වයටපත් වෙච්ච කෙනා ඒ සමාධිය ඇති කරගත්තට පස්සේ Taman මෙතෙක් වේලා කරපු ඒ ක්‍රියාකාරකම් සමූහය පරමාර්ථ වශයෙන් දකින්නට ඊළඟට වෑයම් කරන්නට ඕන. ආනාපාන සති භාවනා කරපු කෙනෙක් නම් ආනාපානයේ සඳහා පාදක කරගත්තේ රූප සමූහයක්. නාසිකාග්‍රේ සහ හුලං වැල්ල කියන මේ දෙකම පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ රූප වලින් සමන්විත වෙලා තිබෙන්නේ. ඒ නිසා භාවනා කරමින් යම්කිසි කාල සීමාවක් ගත කළා නම් ඒ ගත කරපු කාල සීමාව තුළ දැඩි අවධානය යොමු කරගෙන භාවනා කර්මස්ථානයක් ඇටියට බලමින් සිටියේ රූප සමූහයක් දෙස. එක රූපයක් තමයි Tamanගේ ශරීරයේ තිබෙන රූපේ නාසිකාග්‍රේ ඒ වගේම ශෝෂණ පද්ධතිය ඒ සියල්ලක් සකස් වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපවලින් ඊළඟට බාහිර රූපයක් මේකට සම්බන්ධ වෙනවා. ඒ තමයි මේ අවට පරිසරයෙන් ආපු හුලං රැල්ල. හුලං රැල්ල හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝනි. ඒ නිසා මේ හුලං රැල්ලට සා නාසිකාග්‍රේට මොකද වුනේ? භාවනා කරමින් ගත කරපු කාල සීමාව තුළදී මේ දෙකේ ඇතිවෙන වෙනස්කම් උච්චාවචනයන් පරීක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා. හුලං රැල්ල ආරම්භ වෙනවා. ඊළඟට ඒක සමහරලාට දිග හුලං රැල්ලක් බවට පත් වෙනවා. සමහරලාට කෙටි හුලං රැල්ලක් බවට පත් වෙනවා. සමහර වෙලාවට ඒක ටිකෙන් ටික සංසිඳීගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන් ඒක නොදැනෙන තත්ත්වයටපත් වෙනවා. පස්සන් බයං කියන තත්ත්වයටපත් වෙනවා. මේ අත්දැකීම කෙනෙකුට ලැබුණහම අර බුදුදහමේ උගන්වන රූප කලාපවල ස්වභාවය මේ අත්දැකීමට සම්බන්ධ කරලා අධ්‍යයනය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපයක ස්වභාවය. රූපයක් හටගත්තාම මොනවා හරි හේතුවක් නිසා රූප හටගන්නේ ඇති වෙන්නේ නිර්මාණය වෙන්නේ. ඒවා අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා උච්චාවචනීය වෙනවා. ඒ උච්චාවචනීය තමයි අනිත්‍ය කියන වචනෙන් පෙන්වන්නේ. ඒ නිසා මේ ලෝකයේ තිබෙන සෑම රූපයක්ම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ආනාපාන සතිය වඩන වෙලාවේ අරමුණු කරපු රූප දෙකම අජ්ජත් රූපේ සහ බහිද්ද රූපේ නාසිකාග්‍රේ සහ හුලං රැල්ල මේ දෙකම අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒක එක වෙලාවක ආරම්භ වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, උච්චාවචනීය වෙනවා. අවසානයේදී ඒක නැති වෙලා යනවා. මෙන්න මේ සිද්ධිය ඔස්සේ රූපයාගේ අනිත්‍ය ස්වභාවය අපිට තීරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලන්නේ රූපයත් එක්ක ක්‍රියාත්මක වෙන චිත්තචෛතසික දෙක ආස්වාස ප්‍රස්වාස කරන කෙනාට ඒ ආනාපාන සති භාවනා කරන වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කාය විඥාන වර්ගේ සිත් පෙළක්. ඒ සිතේ ස්වභාවයත් අර වගේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. හිතක් හට ගන්නවා ටික වෙලාවක් පවතිනවා නැති වෙලා යනවා. ආස්වාස කරන වෙලාවේ ආස්වාසයේ හරහා ක්‍රියාත්මක වෙන කාය විඥාන සිත හටගෙන ටික වෙලාවක් තිබිලා ඊට පස්සේ නැති වෙලා යනවා. ප්‍රස්වාස කරනකොටත් ඒ වගේ. ප්‍රස්වාසයේ හරහා ක්‍රියාත්මක වෙන්නේ කාය විඥාන සිතක්. ඒකත් හට ගන්නවා ඊළඟට නැති වෙලා යනවා. මේ දෙක දැක්කහම සිතේ ඇති වෙන ඇත්ත ස්වභාවය. හිත ස්ථිරව පවතින එකක් නෙමෙයි, හිත නැති වෙන එකක්, අනිත්‍ය ස්වභාවයටපත් වෙන එකක් කියන එක භාවනා කරන කෙනාට අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා විදර්ශනා භාවනා වශයෙන් ආනාපානීය විදර්ශනාවට හරවන කෙනාට රූපයාගේ අනිත්‍ය ස්වභාවය දකින්න ලැබෙනවා. සිතේ නැත්තම් විඥානයේ අනිත්‍ය ස්වභාවය දකින්නට ලැබෙනවා. ඊළඟට මේ සිතත් එක්ක ක්‍රියාත්මක වෙන චෛතසික සමූහයක්. පස්ස චෛතසිකයේ වේදනා චෛතසිකයේ සංඥා චෛතසිකයේ මේ මේ චෛතසිකයේ මුත් වෙන් කරලා හඳුනා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. අර මනාව පරමාර්ථ ධර්ම ගැන ශ්‍රවණය කරපු කෙනා බණ අහන වෙලාවේ පරමාර්ථ ධර්ම අහලා හොඳට ඉගෙන ගත්තා නම් ඊළඟට ධර්ම සාකච්ඡා කරනකොට ඒව ගැන සාකච්ඡා කළා නම් ආන් ඒ වගේ කෙනෙකුට මේ භාවනා කරන අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන චෛතසික. පස්ස වේදනා සංඥා චේතනා කියන මේ චෛතසික වෙන් කරලා හඳුනගෙන ඒ චෛතසික ක්‍රියාත්මක වෙන ආකාරයේ දකිමින් ඒවායේ පවතින අනිත්‍ය ස්වභාවය දකින්නට පුළුවන් වෙනවා. මේ පස්ස වේදනා චෛතසිකත් මොහොතක් පාසා වෙනස් වෙනවා. ඉනිසේ ඒවා හටගන්නවා, ටික වෙලාවක් තියෙනවා, නැති වෙලා යනවා. මෙන්න මේ කාරණා ටිකේ භාවනාව තුළින් දැකපු කෙනාට ඒ පරමාර්ථ ධර්ම සියල්ලක් අනිත්‍යයි කියලා අවසානයේ අඳුන ගන්න පුළුවන් වෙනවා. මේ අනිත්‍යතාවය දැක්කහම ඒ දකින්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයාගේ අනිත්‍යය. ඒ අනිත්‍ය දැකලා ඊළඟට තවදුරටත් ඉදිරියට විදර්ශනා භාවනා කරගෙන යන කෙනෙකුට මේ පරමාර්ථ ධර්මයන්ගේ පවතින දුක් ස්වභාවයත් අඳුර ගන්න පුළුවන් වෙනවා. දුක කියලා කියන්නේ ස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික ඇතුලේ ක්‍රියාත්මක වෙනවා දුක් වර්ග තුනක්. එකක් තමයි ජාති දුක. මේ ස්කන්ධ හටගන්න වෙලාවට ජාති දුක හටගන්න. ඊළඟට මේ ස්කන්ධයන් අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා උච්චාවචනීය වෙනවා. පස්ස වේදනාදී චෛතසික වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපි දකිනවා මෙන්න පංච උපාදානස්කන්ධයාගේ ජරාව ඊළඟට මේව නැති වෙලා යනවා අභාවයට යනවා ඒ අභාවයට යනකොට අපි දකිනවා මෙන්න මරණය මේ ආකාරයට පංච උපාදානස්කන්ධයාගේ ජාති ජරා මරණ කියන මේ සිදුවීම් තුන විදර්ශනා භාවනාව තුළින් මනාව අධ්‍යයනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ කාරණා සියල්ලක් සපුරාගත් කෙනෙකුට තමයි ඉක්මනින්ම සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. කිසියම් කෙනෙක් මේ ආකාරයට මේ සතර සතිපට්ඨාන භාවනාවන් වඩලා හොඳට සීලය ඇති කරගෙන ආරේකාන්ත සීලය ඇති කරගත්ත සිල්ලතෙක් බවට පත් වෙලා ඊළඟට භාවනා වඩලා ධම්ම ශ්‍රවණේ කරලා ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරලා ඊළඟට විදර්ශනා භාවනාවක් දියුණු කරගත්තාම අවසානයේදී පංච උපාදානස්කන්ධය තුළ පවතින ජාති ජරා මරණ කියන මේ දුක්තනම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඊළඟට දකින්නට ඕන දේ තමයි අනාත්මය කියන ස්වභාවය. මේ එකක්වත් මට අයිති දේවල් නෙමෙයි. මේ භාවනා කරන වෙලාව ස්කන්ධ ටිකක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ එක ස්කන්ධයක්වත් මට අයිති ඒවා නෙමෙයි අනුන්ට අයිති දේවල්. කාටද ඒවා අයිති වෙන්නේ? කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ ප්‍රත්‍ය ධර්මයන්ට අපි අභිධර්ම පිටකයේදී විශේෂයෙන් ප ဋ ාණ ප්‍රකරණයේදී ඉගෙන ගන්නවා ප ဋ ාණ සූවිසි ප්‍රත්‍ය ධර්මයන්. ඒ ප්‍රත්‍ය ධර්ම 24ට අදාළ කාරණා තමයි මේ පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධේ හටගන්නේ වෙනස් වෙන්නේ නැති වෙන්නේ මේ සඳහන් කළ ප්‍රත්‍ය ධර්මයන්ට අනුව. ඒ නිසා මේ එකක්වත් මටයිති දේවල් නෙමෙයි මාසන්තක දේවල් නෙමෙයි මේ ප්‍රත්‍ය ධර්ම විසින් ක්‍රියාත්මක කරන දේවල්. මේ ටික දැක්කහම තමයි අනාත්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තාම ඒ ඔස්සේ සක්කාය දිට්ඨි කියන සංයෝජනේ ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. කිසියම් කෙනෙක් මේ ආකාරයට භාවනා කරන සක්කාය දිට්ඨිය දුරු කරගත්තා නම් සෝවාන් මාර්ගයටපත් වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් වෙනවා. ඉන් අනතුරුව තවදුරටත් විදර්ශනා වඩමින් ඉදිරියට ගමන් කරලා සකදාගාමි අනාගාමි අරහත් කියන තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද දවසේ ඔබ ඉගෙනගත්ත මේ අනුග්‍රහීත සූත්‍රය උගන්වන අනුග්‍රහාත්මක කරුණු කාරණා ඔබ හැමදෙනාගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ අනුව ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕනේ කියන බලවත් උත්සාහයේ වෑයම ඇති කරගන්න ඒ අනුව කටයුතු කරන් එහෙම කටයුතු කරලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සනා